දේ නොදන්න කමක ඊමාන නොවේනේ. ඒකති අනකච්ච ඇලි නිවාවගෙන් පොරුයි වංහනා නොවා වරන් හිතන් අලිකන් ලිවි දබරත ෆිලා කස්ෆෝග දර්ජය ෆෝරාපවා කොම්මස් වලීවරි බේකලකු. රේ අල්කන් කුරාන් අන්වාපොල දමුගා එන්නම කොටරේකා ජිහිගෙන් හොරි කොටරේකුම් පුරතම ඉවිලෙවි අඩකීමියේ. ආයි ඕයේ දෙනෙක් එතේ වා කරන්නේ නැතේ. මිරේ රේදවා විස්තුර ආහාරංග බණ මිහර ලිබේ උඳගොලක වා තුරාජ දන්නනි කාකුහෙ තියෙන් නිදාන් ඔතීම ආහාරංග හාලු එංගේ ආදාහ බොඩකමක තිමාය නොදුනිම එවි දැන් එහෙම් මිහුම් වස් නිදිය නොදැනි තියෙන් නෝනකමකු එකක ජෙහෙ මුසීබත අනහක්ව සහරවරිය හම්දර්දී කොන් උළුමකී පහ නෙක්කම කීහෙ තියෙන් වෙස් බයකු උණු සමාන දියේ බුනාතිබේ මිහාර්ද මිහාතන දියතන බඬුගා ඇතිව දෙක්දින් කුර එක්කුජකු එබුණනියේ ඒ සාලිමායේ මාර්සලයන් වජුහොට්ටකාරස් තිය හිසාවුන් මුදක්කාරි කෙත්තෙරි වාරය වගුතුහම ආමුන් නොකුමරිදානේ සාලිමු මියති කොම්වාහකේ දක්කා මීහින් හෙ මමියෝනි නුකුන්නාන් හෙත් නුකුන්නානි කොන්තාකන් හෙත් මිතිබි මිතාංගේ අයි තිබේනිස් මිතාංගේ තිබේ තන කීවිස් මියේ මිහෙන් වීරු මිතනු තනවස්කම හෝතන් නූල ෆර්ජිහිදානේද බල මමියෝනි කල්යා හොරේ උඳුකුවේගෙන්නේ දෙනවා ෆොරොප්පා කනතේ එහෙන්නා මායකනි මිතාංගා වීනම කිහා පසේහ වීස්සේ කලියකු මිතන කායස් මහ දතිපුරා නූලනවා මවතී කිහා ආරාමගාහෙ මහරජහන උඳගුලකී කලිය නොමෙ අති වාහකේ බදක්කේ සලීම කල කොයෆ්ලායි කොයෆ්ලෝ කිබාගා එහින්දකු ඒ ෆෙනිවෙත්තන් එඟුන් නෝන් එහෙන් එඟුමෙන් නැතිතායි ආයකේ තියයි මාර්සුදාගේ දෙගොවච්ච කට්ටකා හෙද්දවි දෙබාමිහුකුර එබ්බෑගේ ගොතේ කොයෆ්ලායි ඉහුතිවී මිතාකුණුන එයකි අබදකු තිබේනේ තනෙවෙසනුන මීවිස් අහරමෙන් කුරමුන් අන්න දතුරුවා කුඩ හිඳුකෝකු තිබෙදාන් ජෙහේ මන්සිලෙකි මී අහරමෙන්ගේ මන්සිල් මයෙන් කුරේ එම් මයකුගේ මාබණ්ඩේ මිතනුම් බේරෝමුග වගුතු අවමුන් එක් ගදේ නොදෙක්කියස් බේරුවෙදානේ හිතම ගදේ දෙක්කියස් අබද කර නොයවේනේ සාලිම තියයිම බිරුවන්නවා මාතිරි කුරන් කියා මකරවරි බස්තකෙතාය කොන්තාකන් නොකුන්නාතිහි ආද මෙවී අලුන් නොකුන්නානේ තනෙක්ගේ හොරි මොළුකමේ එහෙන්න නුබාකමෙන් හිතන් අරවාගේ මීනායන් උඳගුණකෝ මඩමඩුන් ඔන්නාරි තියහරි කාහු ගබෝදු කුලා කහල වාහකෙන්නේ තිය කියාන කමෙන් නැතේ මවුලේනි මවුලේන කොතක හරි මරන් උඳගුවනි කලියා හොරේ කලියන් උඳගුවනි මරා හොරේ දෙමීහුන් කර ගදමීහකු මිතාංග වොණ්ඩිකොන් එවිය හග්ගකී බාරේ තනකී මිහාර මෙතිබතන වගුතකී මියේ එහෙන්න අපහ සලීම අස්තා කොයහුලායි ගොතකී කොයහුලගේ හිත ෆෙන්හා ගොතේ නෝනේ අහරමෙන් එම්මෙන් ආදම පානුන් බුරකරෆුන් නරුවා මාරසලාන් කීර්තවන්තකමාග තිබන් ස්වාමින්ගේ තිබාමිහුන්ගේ කලාන් කමුවා නොමන්හේ වහි කුරවා අහුදු කරවරු හිප්පේ දුවහ කොයපුබස් නූනකේ නූනකේ හැකිවෙජ්ජයම ගොයිමුවේ අඳාන්න තුනිතායි වරන් හිතාම හොට ඒරු තිවියාදි මිමන්සිලෙක්ගේ නූනේ අම එහෙම මියකී සබදක තිබේනෑ තනන් නූනේ අධි කන්තන් අති කුරිමතිගේ මෙතනුම් දැන් නික්මවේනි මියවුර මා තනවස්තන කරේ ඉරුහන්දුගේ අලිකන් ලිබේනේ හූනුකමා ෆිනිකන් ලිබේනේ මා තනවස් අරාමා තනවස් ಉಂದಗು ವೆಸ್ ಲಿಬೇನೆ ಮಿತನುಂ ನೆರುವಾಣಿ ಹೇಕಮ ನುಬಾಕಂ ಉಫಲಾ ಹಿತಾಮ ರಂಗಳಾ ದೆರ ಎವೆಫಾ ಒನ್ನ ತನಕರೆ ಅಮ ನೆರುವು ಮಿ ಮಾಮಿಹಾಗೆ ಮೇಮತಿಗ ಮಾರ್ಸ್ಲಾ ಹಿಂಗವಾಹವಾ ಕಿರುವಾರೆ ಫೆನಿದಾಣೆ ವಯಾಯಕ ಆಕ್ಸಿಜನ್ ಆಯಸ ಎತರೆ ಹರಿ ಸಾಫಕ ಬೊರ್ಕುರಾಂ ಫರಾಫಾನೆ ತಂಕೊಳೆ ಬೊಡೋಮು ದಫಳಾಫಾನೆ ವರಂ ಮೀರು ಕಾತಗತಿ ಲಿಬೆನ್ ಫರಾಫಾನೆ ಮಾರ್ಸಲಾಂ ಗುದುರತಿರಕಮ ಕಾರುಖಾನ ಮಿತನವುರೆ ಮಾ ಬೊಡ ಫೆನ್ನಾನೆ ದುವಸ್ಕೋಕುಂ ಇಲ್ಮುಗೆ ಮೀರುಕನ್ ಲಿಬೆನ್ ಫರಾಫಾನೆ සාදිම හෝහෝය හෝහෝය කලයේ තියහර තනවස් කියාල අන්නහා තකදි තියහෙන් කියාම් වගුතු ලිබිගෙන ඉන්නඥා අධි මියවර ගෙනතකතිය ස්කීදාන තියහරි කාහු ගබෝලු කුරාහ එච්චෙහි අහරන් ගාම ගබෝලෙන් උකුරම තියහරි අහරම දන්න කන්තක නූන නුදන්න කමක ඊමාන නොයබෑනේ මිහිසාව දියතනා එවුනි ඒ අංහැමිහා මාගද කුකුරුම කුකුරාගෙන් අඩා දෙකුදින් එත්වහරා හාස්සේ කියාගෙන් රොයගෙන් අඩා මිතා කාරේගා වා මිස්කතකම් ෆත්නමාතුක බංගීග අල්ලාහ් අක්බර් අල්ලාහ් අක්බර් අර වඩා එක්වහුගේ මිබේ කලෝ කම්පප්පුලන් අල්ලාහ් අක්බර් වඩා සෙරමු එබේ කලක එමන් හිප්පුලන් මාර්ස්ලාන් රස්කම් නුන් එහෙන් එහෙන් කිබේ උවේෆා හුරිහා හුරිහා දොරත බන්දුවේ කලාන් කිබෙන් හිප්පු හුටුන් මන් යහුදිල්ලාහ් ෆලා මුලිල්ල ලහු වමන් යුල්ලිල් ෆලා හාදියලා මිහෙන් විදාවම තෙදෝඩාගේ මිස්කිතා දිමෙන් හිංගවම් පට්ටවාකී